ඒ සූත්‍ර පිළිබඳව යම්කිසි සටහනක් තියාගත් පිළිතුන් ඉන්නවා නම් ඒ පිළිතුන් මේ වෙනකොට සූත්‍ර ධර්ම 97ක් හදාරලා තියෙනවා. සටහන් කරගන්න බැරි වුණත් පින්වත්නි ශ්‍රවණය කළා නම් මජ්ක්‍ධිම නිකාය තුල අඩංගු වෙලා තියෙන සූත්‍ර 152කින් පින්නතුන් සූත්‍ර දේශනා 97ක් ශ්‍රවණය කරලා තියෙනවා. ඉතින් ඒ තුල අපට ඇති වුණු දහම් ඥාණය මෙතකයි මෙපමණයි කියලා කියන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ සූත්‍ර දේශනා 97ම ශ්‍රවණය කරපු අය ඉන්නවා නම් නැත්නම් ඒකේ 50ක් හරි ශ්‍රවණය කරපු පිනතුන් ඉන්නවා නම් 97ක් 50ක් 60ක් 70ක් එහෙම ශ්‍රවණය කළාට ඒවා මතක නෑ වගේ කියලා දැනෙන්න පුළුවන්. හොඳට අවධානයෙන් හැඟීමෙන් ඒ සූත්‍ර දේශනා ශ්‍රවණය කරා නම් පිටනත්නි අවස්ථානුකූලව හේතු සකස් වෙනකොට ඒ සූත්‍ර කාරණා Tamanට ආවර්ජනා වෙන්නට පටන් ගන්නවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් සීලය ගැන එහෙම කතා කරද්දී සීලය ගැන කතා කරද්දී මේ සූත්‍ර දේශනාවල අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සීලේ සම්බන්ධව සිද්ධ කළ දේශනා තියෙනවා. එතකොට මේ සීලය ගැන කතා කරද්දී හොඳට මේවා හදාරපු කෙනෙකුට අන්න සීලයට සම්බන්ධ ඒ සූත්‍ර කාරණා ආවර්ජනා වෙන පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර සුතා දතා වචසා පරිචිතා කියලා කාරණා තුනක්. හොඳට අහගන්න ඕන හොඳට ධාරණය කරගන්න ඕන ඊළඟ තවත් කෙනෙකුට කියන්න පුළුවන් විදිහට ඒක පෙළගස්ස ගන්න ඕනේ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ දේශනා මාලාව තුල ඉදිරියට ආවනම් යම් කිසි තැනක සීලය ගැන කතා කරද්දී යාට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ වගේ කාරණා මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා නේද සමාධිය ගැන එහෙම යම් කිසි අවස්ථාවක් කතා බහ කරන්නට එහෙම පරිසරය සකස් වුණොත් ඔන්න මේ දේශනා මාලාව තුල ධානය නැත්තම් සමාධි ගැන කතා කරපුවා වර්ජනා වෙන පටන් ගන්නවා ඒ වගේ ශ්‍රද්ධාව ගැන කතා කරා නම් ඒ ශ්‍රද්ධාව වැඩෙන සූත්‍ර දේශනා බොහොමයක් මේ දේශනා මාලාව තුළ තිබ්බා. අනේව මතක් වෙන පටන් ගන්නවා. මෙන්න මේ මේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමාන්තික ශ්‍රද්ධාවක් වැඩෙන විදිහේ විග්‍රහන් තිබ්බ නේද කියලා. ඉතින් ඒ නිසා පින්නත් අපි සුතහ දතා වතසා පරිතිතා කියන විදිහට හොඳට ශ්‍රවණය කරලා හොඳට හදාරලා ධාරණය කරගෙන ඊළඟට තවත් කෙනෙකුට කියන්න පුළුවන් විදිහට මේවා පෙළගස්ස ගත්තොත් යම් යම් සිද්ධිවලදී යම් යම් හේතු සකස් වෙනකොට අවශ්‍ය තැන්වලදී අදාළ ධර්මකාරණා හිත ඇතුලෙන් නැగి නැగి එන්න පටන් ගන්නවා ඒක චිත්ත නියාම ධර්මයක් විදියට හිතේ තියෙන නියමයක් විදියට ගැඹුරින් හදාරන දේවල් නැగి නැగి එන්න පටන් ගන්නවා එතකොට අද දවසේ පින්වත්නි අපට මනාව ශ්‍රවණය කරන්න තියෙන සූත්‍ර දේශනාව තමයි වාසෙට්ට සූත්‍රය මේ වාසෙට්ට කියන බ්‍රාහ්මණ ශිෂ්‍යෙක් සහ ඊළඟට භාරද්වාජ කියන බ්‍රාහ්මණ ශිෂ්‍යෙක් සම්බන්ධව තමයි මේ මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ 98 වැනි දේශනාව විදිහට විග්‍රහ වෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුළ අපි පොඩ්ඩක් සාරය අරගෙන බලුවොත් පින්නදී මේ දේශනාව තුළ අපි බොහොම ආශ කරන එහෙම නැත්නම් කැමති කරන මාතෘකාවක් ගැන තමයි කතා වෙන්නේ. රහතන් වහන්සේ නමකගේ තියෙන ලක්ෂණ ගැන අපිට හරියම වැදගත්. අද අපේ දේශනාවට මුලින්ම තෝරගත්තේ බලන්න ගතද්දිනෝ විසෝකස්ස විප්පමුක්තස්ස සබ්බදී සබ්බ ගන්තප්පහීනස්ස පරිලාහෝන විද්දති. ඒ ඒ ගාථා ධර්මයේ තියෙන්නේ රහතන් වහන්සේ නමකගේ තියෙන ලක්ෂණයක්. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේ කියන්නේ ආශාවන් ඇති නොවන පරිදි හිත හදාගත්ත කෙනෙක්. බලන්නේ කොච්චර අමාරු දෙයක්ද? මේ රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, ස්පර්ශ ලෝක, විවිධ හැඟීම් ආදී මේ ලෝක වශයෙන් මේ සංස්කාර ලෝක තියෙනවා. මෙන්න මේවා විසයෙහි කැමැත්තක් ආශාවක් ඇති නොවන විදියට යම්කිසි හිතක් හදාගත්ත කියන්නේ. ඒවා ගැන කැමැත්ත ඇති වෙන කාමරාගනුසය ආදී සදහටම ප්‍රහාණය කළා කියන්නේ ඒක සසර ගමනේ කෙනෙක් ලබන විශිෂ්ට ජයග්‍රහණයක්. හරිම ගම්බීර ජයග්‍රහණයක්. උත්කෘෂ්ඨ ජයග්‍රහණයක්. නැවත ආසාවක් උපදින්න නැති විදිහට හිත හදා ගැනීම. දැන් අපේ පින්නතුන් දන්නවා බණ අහද්දි හිතේ තියෙන ආසාවල් යට වෙනවනේ. తాවකාලිකව හිතේ තියෙන ආසාවන් දුරවල යනවා ධර්ම ශ්‍රවණය කරද්දී ඇතිවන ශ්‍රද්ධාවට ගෞරවයට ඒ ඇතිවෙන ප්‍රඥාවට මොකද වෙන්නේ අර හිතේ යම්කිසි දෙයක් සම්බන්ධව කෙනෙක් සම්බන්ධව ආදරයක් සම්බන්ධව හරි ඇලීමක් තිබ්බනම් හොඳට බණහද්දි මොකද වෙන්නේ ශ්‍රද්ධාදී කුසල ධර්මයේ උපදිනකොට අර අකුසල් ප්‍රහාණය වෙලා යනවා తాවකාලිකව හැබැයි අපේ පින්තුන් දන්නවා ආපහු මොකද වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික වතුරුනවා වගේ අර යම් යම් හේතුන්ට අනුකූලව සමහර දේවල් මතක් වෙනකොට සමහර දේවල් පේනකොට ඇහෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික නැවත නැවත ආසාවල් උපදින පටන් ගන්නවා. මොකද කාමරාගානුසය තියෙන නිසා. මේ තුලද කල්හි කැමැත්ත උපදින ස්වභාවයක් තියෙන නිසා හිතේ ධර්ම ශ්‍රවණ බණ භාවනා කටයුතු වලදී පින්කම් වලදී එහෙම ඒක යටපත් වෙලා තිබුණා. නැවත මොකද වෙන්නේ? වරින් වර වරින් වර ඒ ආසාවල් උපදිනවා. යම් කිසි හිතක් කෙනෙක් හදනවා කියන්නේ පින්නාත්ති කවදාවත් ආසාවක් උපදින්නේ නැති විදිහට. මේ ලෝකේ කිසියම්ම රූපයක් හමු වේවත් කිසියම්ම ශබ්දයක් හමු වේවත් කිසියම්ම ගන්ධයක් රසයක් ස්පර්ශයක් කිසියම්ම ලාභ සත්කාරයක් හමු වේ හෝ ආසාවක් උපදින්න නැති විදිහට හිතක් හදනවා කියන්නේ ඒක විශිෂ්ටම ජයග්‍රහණයක්. ඒක මේ ලෝකේ තියෙන අමාරුම දේවල් අතර ප්‍රමුඛ ස්ථානය ගන්න එක. එතකොට රහතන් වහන්සේ ගැන මේ ගාථාවේ සඳහන් වෙන්නේ අන්න රහතන් වහන්සේ ගැන ආශාවන් ඇති නොවන විදිහට සිත හදාගත්ත, සකස් කරපු. ඊළඟට දේශනා කරනවා ශෝක රහිත වූ සසර ගමන අවසන් කළ හිතේ අමාරුකම් නැති. බලන්න ඒක විග්‍රහ කරලා තියෙන හැටි ඊළඟට රහතන් වහන්සේ ශෝක රහිතයි. తాවකාලිකව විතරක් නෙවෙයි, తాවකාලිකව නෙවෙයි සදාකාලිකවම ආපහු ඒ හිතේ දුක උපදින්නේම නැහැ. එතකොට පින්නතුන් හිතන්න එතන තියෙන නිදහස ඒ කියන්නේ ආයේ කවදාවත් ඒ රහතන් වහන්සේ නමකගේ හිතේ දුකක් උපදින ස්වභාවයක්වත් නැහැ. මොන දේ කරලවත් ඒ හිතේ දුකක් උපදවන්න බුදුරුන්ටවත් බෑ. පසේ බුදුරයන් වහන්සේටවත් බෑ. දෙවියන්ටවත් බෑ. මාරයන්ටවත් බෑ. බ්‍රහ්මයන්ටවත් බෑ. රහතන් වහන්සේ නමකගේ හිතේ දුකක් ඇති කරවන්න. එතකොට ඒකෙන් තේරුම් ගන්න මොන තරම් මහා පරිමාණ හිතක්ද ඒක. ඒක අපිට හිතා ගන්න බැරි මහ පොළොව බඳු හිතක් ඒක. අපේ සාරිපුත්යන් වහන්සේ අර සාරිපුත්‍ර සීනාද සූත්‍රය ඒකනේ දේශනා කළේ. මං ජීවත් වෙන්නේ මහ පොළොවක් වගේ. මහ පොළොවකගේ ජීවත් වෙන්නේ. මොකද මහ පොළොව කියන්නේ මේ ලෝක සත්‍යය මොනවා කළත් අකම්පිත වෙන්නේ නැතුව තියෙන ධර්මයක්. එතකොට මේ ගාථා සඳහන් කරන රහතන් වහන්සේලාගේ හිත අන්නේ කවදා ශෝකයක් උපද්දවන්න බෑ. උපදින ස්වභාවයක්වත් නැහැ. ඊළඟ වැදගත්ම දේ තමයි හිතේ අමානුකම් නැති ස්වභාවයකටපත් වෙලා. දැන් පින්නදී බලන සාමාන්‍ය කෙනෙක්ගේ දවසක් ගත්තට පස්සේ ජීවිතය ගත්තට පස්සේ මොන මොන පැතිවලින් නම් හිතේ අමාරුකම් තියෙද? කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම දරුවන්ගේ පැත්තෙන් එහෙම ගත්තොත් ඕන්නේ හිතේ අමාරුකම් උපදිනවා. ස්වාමියා භාර්යාවගේ පැත්ත ගැන හිතන්න පටන් ගත්තොත් ඕන්නේ හිතේ අමාරුකම් උපදින පටන් ගන්නවා. ඊළඟට ආර්ථිකය ගැන හිතන්න පටන් ගත්තොත් ඔන්න හිතේ අමාරුකම් උපදිනවා. හිත හරි අමාරුයි. ඒකට කල්පනා කරද්දී. වෙලාවකට අතීතය ගැන කල්පනා කරන්නේ. වර්තමානයේ Tamanට මේ ගෙවන්න වෙලා තියෙන ජීවිතය ගැන කල්පනා කරන්නේ. මොකද මේක හරි අමාරුයි. දැන් අර පින්නතුට මතකයි මේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊළඟට අර භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එක්ක එක්තරා ගමක වස් කාලයක් තුල අශ්‍රයන්ට දෙන ආහාර වළඳමින් ජීවිතය ගෙවන්න වෙනවා. ඒක හරිම දුෂ්කර වැඩ පිළිවෙලක්. මාස 3ක්ම තථාගතයන් වහන්සේට ආනන්දයන් වහන්සේ ඇතුළු අනිකුත් රහතන් වහන්සේලා ඇතුළු පු탁ජන වික්ෂුන් වහන්සේලාට මොකද උනේ අස්වැයන් දෙන ආහාර වළඳමින් වාසය කරන්න උනා. හැබැයි එහෙම වුණා කියලා කිසිම රහතන් වහන්සේ නමකගේ චිත්තසංතානයට ඊළඟ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයට අමාරුකමක් නැහැ. වේදනා නැහැ. අර එක තැනක සාරිපුත්යන් වහන්සේට බ්‍රාහ්මණයෙන් පිටිපස්සෙන් ඇවිල්ලා තරහ යන කෙනෙක්ද කියලා බලන්න මොකද කරන්නේ? සාරිපුත්යන් වහන්සේගේ පිට ප්‍රදේශර ගහනවනේ අඩි කීපයක් විසලා යන. ඉතින් උන්වහන්සේට හිතේ අමාරුවක් නෑ ඒකට. මට ගැහුවා කියලා හිතේ අමාරුවක් නෑ. ගහපු බව දන්නවා, ගහපු කෙනක් දන්නවා, ගැහුව කියලාත් දන්නවා. හැබැයි හිතට අමාරු නෑ. අකෝසක බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා පින්ඳපාතේ ගෙදරට මෙන්න කියලා නිඳා කරනවා. හරියට බනිනවා. හිතේ අමාරුවෙන් නෙවෙයි ආපු හැරිලා ගියේ. ඉතින් පින්නදි බලන්න යම්කිසි කෙනෙක් හිතේ අමාරුවක් හිතේ අමාරුකම් හැදෙන්නේ නැති තත්යකට පත් වෙනවා කියන්නේ. ඒවා මිල කරන්න ගියොත් එහෙම මේ මහ පොළොවේම තියෙන මුතු මැණික්වල අගයටවත් සම කරන්න බෑ. මේ පෘථිවි ධාතුව පුරාම යම්තාක් මුතු මැණික් දියවන්ති තියෙනවා නම් ඒ සියල්ලම එක ගොඩක් ගහලා මිල කරනවා කියමු. ඒ මිලටත් වඩා එහා ගිය අගයක් තියෙනවා හිතේ අමාරුකම් හැදෙන්නේ නැති හිතක් හදාගත්ත රහතන් වහන්සේ නමගේ මානසිකත්වය. ඉතින් මේ සූත්‍ර හදාරද්දී පින්නන්ති අපිට අන්නේ අරිහත් මානසිකත්වයන් දැනගන්න පුළුවන්. අපිට එතකොට අතුලාන්තයෙන් ඇති වෙනවා ඡන්දය. අනේ දෙයනේ එහෙම හිතම් මටක් තිබ්බනම් මම කොච්චර අමාරුකම් වලින් මේ ජීවිතය අරගෙන යන කෙනෙක්ද කොච්චර මගේ හිතේ ශෝක උපදිනවද කොච්චර මට තරහ යනවද අනේ රහතන් වහන්සේලා වගේ උදාාර මානසිකත්වයක් මට ඇති කරගන්න පුළුවන් නම් කොච්චර අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඡන්දය ඇති වෙනවා කැමැත්ත ඇති වෙනවා ඊළඟට ඒ ඒ දැන් අපි මේ සූත්‍ර දේශනාවේ මේ කතා කරපු ටික සහ ඉදිරියේදී කතා කරන්න තියෙන දේවල් නැවත නැවත මෙනෙහි කරද්දී මොකද වෙන්නේ නැවත නැවත කැමැත්ත ඇති වෙනවා දැන් සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ ඉගෙන ගන්න කාලේ පොඩි ලක්ෂයක් ගන්නෝ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා ලක්ෂය අරගෙන මේ දරුවෝ මොකද කරන්නේ? වෛද්‍ය වෘත්තියේ තියෙන ආනිසංස වාරය ගැන ඒ සමාජය තුළ ලැබෙන පැන ඊළඟට ඒ ඒ රැකියාවේ තියෙන අගය වටිනාකම ආදී වශයෙන් ඒ ඒ ආනිසංස වාරය ගැන හිතන්නේ හිතන්නේ හිතන්නේ වෛද්‍ය වෘත්තිය ගැන හිතන්නේ හිතන්නේ අපි ඉගෙන ගන්න දරුවන්ට පුදුමාකාර කැමැත්තක් ඇති වෙනවා ඒ ඉලක්කයට යන්න. එතකොට මේ මේ ඉලක්කයට යන කැමැත්තත් එක්ක මත්තල් බඳගෙන එනවා එතකොට උත්සාහය කියන එක. කැමැත්ත වැඩි වෙන්න වැඩි වෙන්න මේ මට්ටමටම හිතේනවා උත්සාහය වීර කියන එක. ඊළඟට ඒ කැමැත්තෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? හැම තිස්සෙම ඒ ඉලක්කෙම අරමුණු වෙන හිතක් හැදෙනවා. ඊළඟට ඒ ඉලක්කයට යන්නට සුදුසු විදියට කල්පනා කරන්න පටන් ගන්න නුවණින්. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ නමකගේ මානසිකත්වයක තියෙන සුකෝභෝගී බව ගැන හිතුවොත්. ධර්ම සුකෝභෝගී මානසිකත්වය. අදි සුකෝභෝගී මානසිකත්වය. එන්නේ ඒ සුකෝභෝගී මානසිකත්වයේ තියෙන සුවය සංසාර දුක්ඛයෙන් නිදහස් වීමේ සුවය අපි මේ කතා කරන්න හදන මේ ಗುಣධර්මාදිය තුලින් රහතන් වහන්සේ නමක් පෝෂණය වෙලා තියෙන හැටි මනසිකාර කරන්න මනසිකාර කරන්න පුදුමාකාර ඡන්දයක් කැමැත්තක් උපදිනවා. අන්න ඊට සාපේක්ෂව ඒ ඉලක්කයට යන්න උත්සාහය තමන්ගේ හිතේ ගොඩනැගෙන පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි හැමතිස්සෙම ඒ අරිහත්ත්වයට හිත නැමෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අරිහත්ත්වයේ සඳහා කළ යුතු යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් අනේ වැඩපිළිවෙලට තමන්ගේ නුවණ තමන් නුවණින් ඒ ඉලක්කයට යන්න කල්පනා කරනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන වශයෙන්. මේ දේශනාවට මුල්ුණේ පින්නත්නි අපි මුලින්ම සඳහන් කළා වාසෙට්ට සහ බාරද්දාජ කියලා බ්‍රාහ්මණ මානවක කරුණෝ දෙදෙනෙක්. දුරජානම් වහන්සේ එදා කාල එදා වැඩ සිටියේ ඉච්ඡානංගල කියන වනාන්තරයේ. මේ ඉච්ඡානංගල කියන වනාන්තරයේ වැඩ වාසය කරද්දී ඉච්ඡානංගල වනාන්තරයට ආසන්න ගමට කිව්වේ ඉච්ඡානංගල ගම කියලා. අනේ ඉච්ඡානංගල ග්‍රාමයේ බොහෝ බ්‍රාහ්මණවරු හිටියා. පොක්කර සාති බ්‍රාහ්මණ තෝදෙය බ්‍රාහ්මණ ඊළඟට තාරුක්ක කියන බ්‍රාහ්මණ භාරද්දාජ කියන බ්‍රාහ්මණ විශාල බ්‍රාහ්මණ පිරිසක් හිටියා කොසල් රජතුමාගේ පුරෝහිතවරු වශයෙන් තමයි මෙයාලා කටයුතු කළේ. අන්න එයාලගේ ශිෂ්‍යයෝ තමයි දෙන්නේ වාසෙත් සහ භාරද්දාජ කියන්නේ. මේ දෙන්න අතර පොඩි කතාබහක් ඇති වුණා මේ ජංගා විහාරය සඳහා ගමන් ඇවිදිද්දි. ඒ ජංගා විහාරය කියන්නේ කෙන්ඩාවල පහසුව සඳහා කරන ගමනට කියන ජංගා විහාරය සඳහා ඇවිදීම කියලා. මේ දෙන්නා ඉතින් යාළුවෝ දෙන්නෙක්, තරුණ දෙන්නෙක්, මේ මානවකයෝ දෙන්න ඉතින් ජංගා විහාරයේ කෙන්ඩාවල පහසුව සඳහා ඇවිදින අතරේ කතා බහක නිරත වුණා. ඒ අතර මේ දෙන්නා කතා වෙන පටන් ගත්ත ඇත්තට බ්‍රාහ්මණය කියන්නේ කවුද? බ්‍රාහ්මණ කියන එකේ තේරුම පින්නාති ශ්‍රේෂ්ඨ කියන එකනේ. ශ්‍රේෂ්ඨ කියන එක. ඉතින් මේ දෙන්න කතා වෙනවා මේ මේ බ්‍රාහ්මණ කියන්නේ කොහොම වුණාද? කොහොම අයද බ්‍රාහ්මණයෝ වෙන්නේ? එක්කෙනෙක් කියනවා යම් කිසි කෙනෙක් ආචාරශීලී නම් ඊළඟට සීලයක් තියෙනවා නම් එයා බ්‍රාහ්මණෙක් කියනවා. එහෙම කියන්නේ වාසෙත්ත. ඊළඟට භාරද්වාජ සඳහන් කරනවා මම නම් හිතන්නේ එහෙම නෙවෙයි. මම හිතනවා යම් කිසි කෙනෙක්ගේ කුල પરම්පරාව පිරිසිදු නම් ඒ කියන්නේ પરම්පරා හතක් යනකම්ම ඊටාම පිරිසිදු මව් පාර්ශවය, පිය පාර්ශවය එහෙම එකිනෙකට පිළිවෙලට ආපු එහෙම පිරිසිදු પરම්පරාවක් තියෙනවනම් අන්න ඒ જાතියෙන් බ්‍රාහ්මණ වෙනවා කියලා එයා සඳහන් කරනවා. ඉතින් මේ දෙන්න කතිකා කර කර මේ ඇවිදින අතරේ එක්කෙනෙක් යෝජනා කරනවා ඉච්ඡානංගල වනාන්තරයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේක විමසලා බලමු. ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙන්නම යනවා ඉච්ඡානංගල වනාන්තරයට වනාන්තරයට ගිහිලා තථාගතයන් වහන්සේත් එක්ක සිහි කළ යුතු සාරාණීය පිළිසඳර කතාවේදීලා ඊට පස්සේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ සැබෑටම බ්‍රාහ්මණයෝ කියන්නේ කවුද කියලා අපි දෙන කතා වුණා ඒ අතරේ මගේ මිත්‍රයා කියනවා සීලයෙන් සහ ආචාරශීලී පැවැත්මෙන් කෙනෙක් බ්‍රාහ්මණ වෙනවා කියලා. ඊළඟට මට අදහසක් එනවා මම මම දන්න විදිහට කෙනෙක් බ්‍රාහ්මණ වෙන්නේ කුල પરම්පරා හතක් පිරිසුදු නම්, ජාතියෙන් පිරිසුදු නම්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතියෙන් පිරිසුදු බව හොයන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතියෙන් පිරිසුදු බව හොයන්න බෑ, උප්පත්තියෙන් පිරිසුදු බව හොයන්න බෑ. මේ ලෝකේ බ්‍රාහ්මණ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ අයගේ ලක්ෂණ තියෙනවා. අන්නේ ලක්ෂණ තියනවා නම් එයා බ්‍රාහ්මණ කියන ගණයට වැටෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ හෙවත් අතිශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලාගේ මනෝභාවය ගැන විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සඳහන් කරනෝ පින්නත්නි යම් කිසි බ්‍රාහ්මණේ රාගාදී පලිබෝධ රහිත නම් යම් කිසි බ්‍රාහ්මණේ යම් කිසි උතුමෙක් රාගයෙන් තොරනම් අන්න ඒක එයාගේ ජීවිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. එන රාගයෙන් තොර වීම බ්‍රාහ්මණත්වයට හේතුවක්. දැන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන එක හේතුවක් තමයි රාගය. එතකොට දැන් රාගය සහිතයි කියන්නේ ඒ වගේ කෙනෙක් අපට ශ්‍රේෂ්ඨයි කියලා කියන්න අමාරුයි. හැබැයිට මේ ලෝකේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ රාගයෙන් තොර වුණාට පස්සේ. රාගය ප්‍රහාණය කරාට පස්සේ. දැන් අපි දන්නවා අරිහත් මාර්ගයෙන් තමයි රූප රාග අරූප රාග පහ ප්‍රහාණය වෙලා යන්නේ. අනාගාමි මාර්ගයෙන් කාම රාගය ප්‍රහාණය වෙනවා. අරහත් මාර්ග ඥානයෙන් රූප රාග අරූප රාගෙන රූප අරූප ලෝකවල තියෙන ආසාවනුත් බැහැර වෙලා යනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා රාගාදී පලිබෝධ රහිතනම් බ්‍රාහ්මණ වෙනවා. ඊළඟට දේශනා කරනවා සියලු සංයෝජන සිඳීත ප්‍රාක්‍මන වේ. සංසාරයට ඇද බැඳ තබනවා කියන අර්ථයෙන් තමයි පින්නත් මේ සංයෝජන කියලා කියන්නේ. නැවත නැවත යොදවනවා කියන අර්ථය. ඒ කියන්නේ දැන් සක්කාය දෘෂ්ටිය ගත්තට පස්සේ සක්කාය දෘෂ්ටිය වැඩ කරන මානසිකත්වය මේ සංසාරයට නැවත නැවත යොදවනවා. විශේෂයෙන්ම සක්කාය දෘෂ්ටියට කියන්නේ අපාය බීජය කියලා. අපායේ නැවත ප්‍රතිසන්දි විඥාණය පහළ කරවන්නට බලපෑම් කරන ප්‍රධානම අකුසල ධර්මයක් තමයි සක්කාය දෘෂ්ටිය. ඒ දික්ටි චෛතසිකයනේ. එතකොට දැන් අන්නේ සක්කාය දෘෂ්ටිය කියන එක ආත්ම දෘෂ්ටිය කියන එක නැවත නැවත නැවත නැවත සංසාරේ යොදවන්න හේතුවක්. යම් මේ සක්කාය දෘෂ්ටිය කඩාගත්තොත් මොකද වෙන්නේ? භව 7යි තව සංසාරේට යොදවන්න පුළුවන්. සංසාරේට යොදවන්න පුළුවන් තව භව 7යි අසක්කාය දෘෂ්ටිය කඩාගත්තොත්. කාමරාග පටිගත් එහෙම ප්‍රහාණය කරගත්තොත් තව එක භවයේ සංසාරයට යොදවන්න පුළුවන්. හරි ඉතුරු රූප රාග අරූප රාග මාන උද්දච්ච ආදී ඒ සංයෝජන ධර්ම ටිකට තවත් යොදවන්න පුළුවන් එක භවයකට විතරයි. ඒ වගේ සියලු සංයෝජන සිඳිනව නම් අන්නයා ශ්‍රේෂ්ඨයෙක් නැත්නම් බ්‍රාහ්මණයෙක් කියලා බුදු පියාණන් වහන්සේ මේ බාරද්දාජ වාසෙෂ්ඨට විග්‍රහ කරනවා. ඊළඟට දේශනා කරනවා අක්කෝසන් වද බන්දංච අදුත්තෝ යෝ තිතික්කති කන්ති බලම් බලානිකං තම්හම් භූමි බ්‍රාහ්මණං කියලා යම්කිසි කෙනෙක් අදුෂ්ටද පිනත්නි මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේ නමකගේ මානසිකත්වයකට අපි පෘථග්ජන වෙනක ලං වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් දැන් මේ ඔය දැන් සෝතාපන්න වෙන්නට අපි විදර්ශනා කරනවානේ. සෝතාපන්නට වෙන්න විදර්ශනා කරද්දී දැන් අපි දන්නවනේ විසුද්ධි කීපයක් තියෙනවානේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංශාතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා එහෙම ක්‍රමවේදයක් තියෙනවානේ. ඉතින් අවසානයේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියන්නේ ඉහළම තලවලට ගිහිලා තමයි සෝතාපන්න වෙන්නේ. හැබැයි දැන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංසා විතරණ විසුද්ධි කියන ඒවා යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරගත්තොත් අන්න එතනදී එයාට කියන චුල්ලසෝතාපන්න කියලා. චුල්ලසෝතාපන්නයි කියන්නේ ඒ වෙලාවට එයාගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන ඒවා තදංග වශයෙන් ගැඹුරින් ප්‍රහාණය වෙලා තියෙන වෙලාවක්. එවැනි මානසිකත්වයකින් මැරුණොත් කීරවත් අපායට යන්නේ නැති නිසා එයාට කියනවා චුල්ලසෝතාපන්න කියලා. ඒ කියන්නේ එයා සෝතාපන්න වෙලා නැහැ. එයාට තව යන්න තියෙන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි ඊළඟට උඩින්ම තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි වගේ එහෙම තව ඉස්සරහට යන්න තියෙනවා. හැබැයි මේ කාංශාතරණ විසුද්ධියට එනකොටත් එයාගේ අර සෝතාපන්න මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තදංග වශයෙන් ප්‍රහාණය වෙලා තියෙන නිසා එවැනි මානසිකත්වයේ තුල මැරුණොත් අපායට යෑම කීයටවත් වෙන්නේ නැති නිසා කියනවා චුල සෝතාපන්න කියලා. ඒ කියන්නේ සෝතාපන්න නොවි සෝතාපන්න භාවයට සමීප මානසිකත්වයක් ඇති කරගෙන. අන්න ඒ වගේ පින්නක් අපිට අරිහත්ත්වය කියන මානසිකත්වයට එකපාරපත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ අරහතන් වහන්සේලාගේ මානසිකත්වයේ හැවලෙලි මාත්‍රයක් හරි හැවණැල්ලක් හරි අපට අත්දකින්න පුළුවන් අපේ හිතවල තියෙන මේ ක්ලේශ ධර්ම දුරු කරලා, తాවකාලිකව දුරු කරලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවනට පොඩ්ඩක් හරි සම කරන්න පුළුවන් දෙයක් තියෙන මේ ලෝකෙ. මොකද්ද? ගැඹුරු ධ්‍යාන මට්ටම්. යම් කෙනෙක් ගැඹුරු ධ්‍යානයකට වඩනට පස්සේ අනේ ධ්‍යානයේ තුල යා අත්දකින්නේ සෝදායි తত্ত্বය පොඩ්ඩක් සම කරන්න පුළුවන් නිර්වාණයට. එහෙම නිවනට පොඩ්ඩක් හරි සම කරන්න පුළුවන්. එහෙම නිවනට නිවන හා සම දෙයක් නැහැ. නමුත් අර ඒක සෙවණැලි මාත්‍රයක් වශයෙන් හරි එහෙම හඳුන්වන්න පුළුවන් ධ්‍යාන මට්ටමක්. එතකොට දැන් රහතන් වහන්සේලාගේ මනෝභාවයන් ගැන අපි හොඳට දැනගෙන අපි එතෙන්ට යන මඟ වඩද්දී අපිට රහතන් වහන්සේලාගේ හිතේ තිබ්බ නිදහසේ හේවණැල්ලක් හරි දැනෙන්න පුළුවන්. ඒ දැනිල්ල අපි බොහෝ ඈතට අරගෙන යනවා. ඒකනේ කියන්නේ දැන් පිනතුන් හිතන්න මේ වැස්සියක් ඉන්නවා. ඒ වැස්සියට මේ පැටියෙක් ඉන්නවා. මේ වැස්සි පැටියා කිරිබොන කාලය. මේ වැස්සි පැටියා කිරිබොන කාලේ ඔය තනකොළ වල ඊළඟට ලඳු කැලෑවල දුවමින් පණිමින් මොකද කරන්නේ සෙල්ලම් කරනවා. ඒ වුණාට මේ වසු පැටියට මේ ලෝකේ ඒ කියන්නේ ඒ වසු පැටියට මේ මොන සෙල්ලම දැම්මා. වසුපැටියට. මේ ලෝකයේ තියෙන ලොකුම සැපේ දැනෙන්නේ අම්මගෙන් කිරිබොද්දේ. ඒ නිසා එයා මොකද කරන්නේ මොන ලෝකෙ ගියත් අම්ම ළඟට එනවා. මොකද එයා දන්නවා මේ මේ මේවත් එක්ක ඉන්න උනාට මේ දෙල්ලම් කර කර අනිත් වසුපැටව් එක්ක මෙහෙම ඉන්න උනාට ඒ වසුපැටිය දන්නවා මේ ලෝකෙ ලොකුම සුවේ තියෙන අම්මගේ අම්මා අම්මගෙන් කිරිබොන කොට. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ හැමතිස්සෙම මොන මොන දේ අතරේ අම්මලාගෙන දුර කරනවා. අන්න ඒ වගේ තමයි පින්නාදී යම් කිසි කෙනෙක් මේ ලෝකයේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය ආදරය ආදී ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන බුදුරජාණන් වහන්සේ හීනයි, ගාම්‍යයි, ලාමකයි කියලා සහතික කරපු ඔය කාමයන් වල පෙරලි පෙරලි විඳව විඳව අල්පමාත්‍රි ආස්වාද ලැබ ලැබ ඉන්න අතරක ලොකු කැපවීමකින් ධානයකට යනවා. ඒ ධානයේකට ගිහිල්ලේ ධානසෝය විඳින මේ ශ්‍රාවකයා ආපහු සාමාන්‍ය ලෝකෙට වැටිලා රැකී ආරක්ෂා කරත් මෙයාගේට හැම තිස්සම වැඩ කරන්නේ අන්නර විඳ සැපේගෙන ඒ සැපේට ලං වෙන්නේ කොහොමද කියලා. දැන් ප්‍රථම ධානාදී සැපයක් කියන්නේ දැන් මනුස්ස සැප, දිව්‍ය සැප, ඉක්මවාගේ සැපයක්නේ. ඒ සැපේ එක සැරයක් හරි විඳනවා. අන්නේ සැපය විඳ කෙනා මේ බාහිර ලෝකේ අර මේ වසු පැටියා වගේ කොච්චර පෙරලි පෙරලි හිටියත් අර අර තමන් විඳපු සැපේ පැත්තටම තමයි ඇදලා යන්නට උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් මේ රහතන් වහන්සේ නමකගේ තියෙන උතුම් මනෝභාවයන් පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ මේ රැකියාවට යනවා තමයි දූ දරුවන්ගේ වැඩ කටයුතු කරනවා තමයි සමාජීය කටයුතු කරනවා තමයි ගෙවල් දොරවල් වැඩ කටයුතු කරනවා තමයි නමුත් ඒ හැම වෙලෙම මෙයාගේ මනසේ වැඩ කරනවා මේවා කර කර හිටියට මේ ලෝකේ අර වගේ මහා නිදහස් මානසිකත්වයක් තියෙනවා මම හිතෙන්ට යන්න ඕනේ මම එවැනි මානසිකත්වයක් හදාගන්න ඕනේ අන්න එවැනි தත්වයකට අපේ හිතපත් වෙනවා පින්නත් අපි හරියට මේවා මේ මෙනෙහි කළ යුතු නිවැරදි මානසිකාර පවත්වා ගනිමින් කටයුතු කළොත් ඒ කියන්නේ හිත හැමතිස්සෙම කාමයන්ට වැටි වැටි වැටි වැටි තියෙන හිත අනිත් පැත්තට හැරවෙන වැඩක් මේ. රහතන් වහන්සේ නමකගේ මානසිකත්වයේ තියෙන සුවය හේවණල්ලක් හේවණලි මාත්‍රකින් හරි අවබෝධ කර ගැනීම. ඉතින් මෙතන සඳහන් කරනවා ලක්කෝ සංවද බන්ධංච කියන්නේ රහතන් වහන්සේ රහතන් වහන්සේගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි අදුෂ්ට බව. දුෂ්ටකම් නැහැ හිතේ. දුෂ්ටකම කියලා කියන්නේ යම් කෙනෙක් නුරුස්නා හැඟීමෙන් වෛරී හැඟීමකින් වාසය කරනකොට ඒකට කියන අපි දුෂ්ට හිතක් කියලා. එතකොට රහතන් වහන්සේගේ එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨයි කියන මේ බ්‍රාහ්මණයාගේ හිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ಜಾතියෙන් නෙවෙයි මේ සිල්වත් වූ පමණින් නෙවෙයි ඒ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ කියන தත්ත්වයටපත් වෙන්න නම් අදුෂ්ට කෙනෙක් වෙන්න ඕනේ. එයා දුෂ්ටකම් නැති කෙනෙක්. ඊළඟට අක්කෝසං වද බන්ධංච ඒ කියන්නේ මෙයාගේ හිතේ ක්‍රෝධය ක්‍රෝධ සහගතව කතා කරන ගතිය ක්‍රෝධ සහගතව බාහිර ලෝකයාට නිඳා කරන ස්වභාවය බැහැර වෙන්න ඕනේ වද බන්ධංච කියලා කියන්නේ මෙයා අන් ලෝක සත්‍යයන්ට වද හිංසා නොකරන කෙනෙක් වෙන්න ඕනේ දැන් මේ වද හිංසා කියද්දී අපි හිතමු දැන් පිනතු හිතන දැන් පින්තුන් එක්ක එකට ජීවත් වෙන යම්කිසි කෙනෙක් තමන්ගේ දිහා රවල බලනවා. ඒක එයා විසින් කරන හිංසනයක්. මොකද එතනින් තමන් අපහසුතාවයටපත් වෙනවා. කෙනෙක් තවත් කෙනෙක් දිහා රවල බැලීමක් කියන්නේ හිංසනයක්. මොකද මේ හිංසනයේ තුල අර පුද්ගලයා අපහසුතාවයටපත් වෙනවා. එතකොට අන්න ඒ වගේ සියුම් තැන්වල ඉඳලා රහතන් වහන්සේගේ මානසිකත්වයට එහෙම රවණ අදහසක්වත් උපදින්නේ නැහැ. අපිට දැන් කීයක් ගෙනල්ලා රහතන් වහන්සේ නමක් කගේ බැඳලා කකුල් බැඳලා කීයකින් කපනවා කියලා. පිනුතුන් හිතන්නේ රහතන් වහන්සේ රවල බරයිද බලයිද අර කපන කෙනා දිහා. එහෙම බැනින්නේ නැහැ. ඉතින් හිතන්න පින්නත් මේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙලා මේ ලෝකෙ හිටපු සමහර අය එවැනි තැන්වලට ගිහින් තියෙනවානේ. අපේ රටේ හිටපු සිංහල මිනිසුන් දාස් ගාණක් වැනි මානසිකත්වයට ගිහින් තියෙනවානේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපේ රටේ හිටපු සිංහල අය. අපේ මතීත පරම්පරාවල අපි වගේම මේ දරදා ජීවිත ගෙවපු අපේම අය මොකද කරලා තියෙන්නේ? ඒ පෘථග්ජන ජීවිතවල ඉඳලා මෙවැනි මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ ශරීරයේ කියතකින් කපද්දී රවල බැලෙන්නේ නැති මානසිකත්ව හදාගෙන ගමන අවසන් කරගන්න සසර ජීවිතේ. ඉතින් එතකොට අපි හිතන්න ඕනේ එවැනි එවැනි හිතක් ඇති කර ගැනීම. මේ සංසාරේ ලබන පින්නත් අපි ලොකුම ලාභය. දුෂ්ටකම් පහ වෙලා ගිහිල්ලා ඊළඟට ආක්‍රෝෂ කරන්නේ, නිନ୍ଦා අපහාස කරන්නේ, කාටවත් වදබන්ධන දෙන්නේ නැහැ. හිංසා කරන්නේ නැහැ. ඊළඟට ශාන්තිය නැමැති බල ඇණියෙන් සමන්නාගතයි. මේ බ්‍රහ්මණ කියන මහ රහතන් වහන්සේලා ශාන්තිය කියන බල ඇණිය. කියන්නේ ඉවසීම කියන එක. රහතන් වහන්සේලාට සීමා මායින් නැහැ. සාමාන්‍ය කෙනෙකුට කොච්චර ගුණවත් කෙනෙකුට වුණත් ඉවසීමේ සීමා මායින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් පරුස වචන දෙකකදී කේන්ති ගන්න පුළුවන් ඉවසියු නැති වෙලා. හැබැයි සමාජයේ සමහර අය ඉන්න පුළුවන් පරුස වචන 100ක් කිව්වත් කේන්ති නොගන්න. නමුත් පරුස වචන 110ක් කියන්නේ කේන්ති ගන්න පුළුවන්. ඉවසීම අවසන් වෙලා. රහතන් වහන්සේ නමකට ළඟ තියාගෙන මුළු ලෝකෙම නිඳා කළා. ඒ ශාන්තිය කියන එක හිතේ වැඩ කරනවා. ඒ කියන්නේ කේන්ති උපදින්නට පුළුවන් සියලු මානසික භාවයන් ප්‍රහාණය කරලා තියෙන නිසා. ඊළඟට දේශනා කරනවා නෙළුම් කොලයක් තියෙනවා නම්. ඒ නෙළුම් කොලේ පින්නති කවදාවත් දිය බිඳක් රැඳිලා තියෙන්නේ ඊළඟට ඉදිකටු අග අබෑටයක් තිබ්බොත් ඒ අබෑටේ රැඳිලා තියෙන විදියක් නැහැනේ. අන්න ඒ වගේ කියනවා රහතන් වහන්සේලා නැත්තම් මේ බ්‍රාහ්මණයන්ගේ මනස කාමයන්හි ළඟින් නැහැ කියනවා. දැන් බලන්න අපි හිතමු දැන් නෙළුම් පතකට තියන්න තුව දිය බිඳක් අපි හිතමු පුළුන් කෑල්ලකට දැම්ම කියලා. එතකොට නෙළුම් පතේ වගේ පැත්තට යන ගතියක් නැහැනේ, ලිස්සල යන ගතියක් නැහැනේ, පුළුන් කෑල්ල උරා ගන්නවනේ. සාමාන්‍ය මානසිකත්වයක් කියන්නේ අන්න ඒ වගේ එකක්. බාහිර රූපයක් දකිද්දි හිත ඒ රූපේ උරා ගන්නවා වගේ. කැමැත්තෙන්. ඒ සද්දේ උරා ගන්නවා වගේ. ඒ ගන්ධය උරා ගන්නවා වගේ. එතකොට මේ කාම වස්තුවෙන් තමයි හිත බර වෙලා තියෙන්නේ. දැන් පුළුන් කෑල්ලකට වතුර බිඳක් වැටුණාට පස්සේ ඒ වතුරෙන් මේ පුළුන් කෑල්ල බර වෙලා තියෙන අන්නේ වගේ පින්නත් මේ සාමාන්‍ය කෙනෙක්ගේ මනසක් කියන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සමාරයන්ගෙන් ලැබෙන ආදරය ආදී ප්‍රිය වශයෙන් ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් උරා ගැනීම නිසා ඒ කාමයන්ගෙන් බර වෙලේ හිත තියෙන. ඒ නිසා කියනවා කාමයන්ගෙන් läගලා තියෙන හිතක් කියලා. ඉතින් මේ කාමයන්ගෙන් läගලා කාමයන්ගේ läගලා තියෙන ඒ ස්වභාවය වෙහසක්, පීඩාවක්, තෙහෙට්ටුවක්. මොකද ඒ ඒ හිතේ läගෙන වගේ තියෙන ඒ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හැම තිස්සෙම උපාදාන වශයෙන් එයා හිතේ läගගෙන තිබ්බට අර බාහිරේ හැම දෙයක්ම Tamanට ඕන විදිහට තියෙන්නේ නැහැ. Taman බලාපොරොත්තු වෙන විදිහට ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඇතිවීම නැතිවීම හැමතිස්සෙම ප්‍රකට වෙනවා අනිත්‍ය ස්වභාවය. වශයෙන්ට ගන්න බෑ අනාත්මයි. එතකොට අතුලාන්තර හරිම වෙහෙසයි, බරයි. එතකොට රහතන් වහන්සේගේ චිත්තසංතානය කියන්නේ නෙළුම් කොලේට වැටෙන පිනිබිඳ වගේ. يعني රූප දකින්නවා, ඇහි රූප වදිනවා. මේ රූප දැකීමේ චක්කු විඥාන පහළ වෙනවා. නමුත් හිතට උරා ගන්නෑ. ඒ ශබ්ද ඇහෙනවා. නමුත් උරා ගන්නෑ. තණ්හා දෘෂ්ටි මාන වශයෙන්. ගන්ධ රස ස්පර්ශ දැනෙනවා. නමුත් උරා ගන්නෑ හිතට. පුළුන් කෑල්ලක් වගේ වතුර අමිශ්‍ර වුණ. හරීම පුළුන් කෑල්ලක තියෙන පින්නතේ හරීම මේ සෞම්‍ය ගතියක්, බර නැති ගතියක්, මුරුදු මොලොක් ගතියක් රහතන් වහන්සේ නමකේ හිතක් ඒ වගේ. ඒ නිසායි කියන්නේ නෙළුම් කොලේ වැටෙන දිය බිඳ වගේ. මොන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාවත් ඒවයි ළඟින්නේ නැහැ. ඒව ඇලෙන්නේ නැහැ. ඒවට උරා ගන්න නැහැ. ඉතින් අපි සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. ඥාය පරිපන්නෝ භගවතෝ සාවක සංඝ අවසානයේ අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්ස කියලා. අපි වන්දනාමාන කරන්න පින්නත් ඒවන් උතුම් සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී ඒ උතුම් මහා තීනාසව මහා සංඝරත්නයට. ඉතින් අපි ඒකයි කියන්නේ දානයක් දෙනකොට උනත් සාංගික දානයක් දෙනකොට උනත් ඒ හැඟීමෙන්ම දෙන්න කියන්නේ ඒකයි. ඒ වගේ මහා නිකලෙස් මුනිවරයන් වහන්සේලාටයි අපි මේ දන් පූජා කරන්නේ. ඉතින් සංසාරේ කොච්චර දුර්ලභ දෙයක්ද මේක? කාම වස්තු රාගන්නේති හිත ඇති උතුමන් ගැන අහන්න ලැබීම ඒක කොච්චරනම් වාසනාවක්ද අපි සංසාරේ මොන වගේ පිනක් කරන්න ඇද්ද රහතන් වහන්සේලා ගැන අහන්න මේ වෙලාවේ මේ ලෝකේ ගත්තට පස්සේ මේ මේ ලෝකේ ජීවත් වෙන කෝටි ගාණක් මිනිසුන් අතරින් ඒ මහා රහතන් වහන්සේලාගේ ගුණ දන්නේ කීයෙන් කී දෙනාද? ඒ ගුණයන් ඇහෙන්නේ කීයෙන් කී දෙනාද? ඒ පෘථිවි ධාතුවේ වෙන සත්ත්ව ගහණය ගත්තත් මිනිස්යන් ඇතුළු මහා මොහොත ඇතුළු කරගෙන ඉන්න මක්ස ගහණය කොච්චරද එක සතෙකුටවත් මහා රහත් ගුණ දැනෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. මහ පොළොවේ ඉන්නවා කෝටි ප්‍රකෝටි ගණන් අන්ධකාරයෙන් ඉපදෙන අන්ධකාරයෙන් ජීවත් වෙලා අන්ධකාරයෙන් මැරෙලා යන තිරිසන් සත්තු කෝටි ප්‍රකෝටි ගණන් කවදාවත් මහරහත් ගුණයක් ඇහෙන්නේ ඒ සත්වෝ කාමයන්ගේ මැලී ගැලී වාසය කරමින් බොහෝ පව් කරගෙන නැවත නැවත තිරිසන් ලෝකවලට යනවා. නිරයාදී ලෝකවල කවදාවත් මහරහත් සංගුණ අහන්ඳ හම්බ වෙන්නේ අපි කොච්චර වාසනාවන්තද? කාමයන්ටම ගොදුරුන මේ ලෝකයක් තුල සසර ගමනක් තුල නෙළුම් කොලේක නොරැඳෙන දියබිඳු වගේ කාමයන්ගේ නොරැඳෙන හිත් සහිත මහරහතන් වහන්සේලා ගැන අහන්න ලැබීම. උන්වහන්සේලා ගැන හිත හිත වඳින්න ලැබීම. අර පොළොණු තූපීය තේරා ප්‍රදානයේ සඳහන් වෙන්නේ වැලි වලින් චෛත්‍යයක් හදලා සම්මා සම්බුදුරයන් වහන්සේලා මතක් කර කර වැඳලා කල්ප ගාන සුගතියට ගියා. අන්තිමට අරිහත්ත්වයට අරිහත්ත්වයට ඒක හේතුණා. එතකොට අපි ඒ සුපටිපන්න උජුපටිපන්න ඥානපටිපන්න ආදී මේ මහා රහත් සංඝ ගුණ ගැන හිත හිත සංඝානුසති වැඩුවෝ විශේෂයෙන්ම ගෘහස්ත ජීවිත ගෙවන අපේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන කර්මස්ථාන පේළියේ තුන්වෙනි එක තමයි සංඝානුස්සතිය. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන ඒවා කරන්න පින්නත් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිත් එහෙම පිනතුණුත් එහෙම සංඝානුස්සති වඩන්න ඕනේ ගන්න සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ ඒ අනුරුද්ධයන් වහන්සේ ඒ මහා කීනාසව සංඝරත්නය අරගෙන ඒ චරිත කතා හදාරන්න පින්නත් ඒ චරිත හදාරන්නේ චරිතවල තිබ්බ ಗುಣ කොච්චරක්ද කියලා දැනෙන්න දැනෙන්න අර මට මතකයි එක සූත්‍ර ධර්මයක මේ තියෙනවා මට මතක හැටියට සුසීම වගේ සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනා සඳහන් වෙනවා සාරිපුත්යන් වහන්සේගේ ගුණ එක දිව්‍ය පුත්‍රයේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්න මේ විග්‍රහ කරනකොට ඒ සාරිපුත්යන් වහන්සේගේ ගුණ අහගෙන ඉන්න දහස් ගාණක් දෙවිවරු ඉරබටු තරුව වගේ ඒ කියන්නේ උදේට පායන සිකුරු තරුව වගේ බැබලෙන පටන් ගත්ත කියනවා. එහෙනම් අතුලාන්තේ අර සංඝ ගුණවලට එන සද්ධාවට ඇති වෙන ප්‍රීතියට. ඒ නිසා ඉතින් අපි පින්නතුන්ට සිහිපත් කරනවා මේ සංඝානුස්සති කියන භාවනාව අපිව ගොඩාක් ඈතට අරන් යන එකක්. දවසේම අපිව හරීම සාන්ත පුද්ගලයෝ කරන භාවනාවක් සංඝානුස්සති භාවනාව. ඒ විරාගී උතුමන්ගේ ජීවිත මෙනෙහි කරන්නේ විශේෂයෙන්ම නැවත සිහිපත් කරනවා ඒ චරිත කතා හොයලා බලලා ගන්න. බාහිර වෙළඳ පළෙන් හරි ඒ පොත්පත් ගන්න මුගලම් මහරහතන් වහන්සේ පිළිබඳව, සාරිපුත්යන් වහන්සේ පිළිබඳව, යානුරුද්ධයන් මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ මේ ග්‍රන්ථ අරගෙන ඒ අරිහත් හිත්තල තිබ්බ මහා උතුම් ගුණ ප්‍රකට වෙච්ච හැටි. හදාරද්දී කියවද්දී තමන්ගේ අතුලාන්තේ ප්‍රීතිය තියෙනවා. පස්සද්ධිය තියෙනවා. සැපය තියෙනවා. ප්‍රමෝදය තියෙනවා. සමාධිය තියෙනවා. විසාකාව සඳහන් කරන බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ භික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය මගෙන් දන් ලැබපු මගෙන් සත්කාර ලැබපු ස්වාමින් වහන්සේලා කියලා ආවර්ජනා කරද්දී මට මහා පස්සද්ධියක් ඇති වෙනවා. මට විශාල සැපයක් ඇති වෙනවා. මට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. මගේ හිත ඊට අනුකූලව සමාධිගත වෙනවා. විසාකාශිත දේවිය විනය පිටකේ සඳහන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේට ඉගනේ විසාකාවට ආවර්ජනා වෙනකොට මම මෙවන් මෙවන් උතුමන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කරලා තියෙනවා කියලා අතුලාන්තේ ඇති වෙනවා ලොකු ප්‍රීතියක්. ඉතින් ඒක අදටත් අත්දකින පිළිතුන් ඉන්නවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වික්ෂුන් වහන්සේලාට මහත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අතීතේ කරපු සත්කාර උපකාර ආවර්ජනා කර කර මහා චිත්ත ප්‍රීතීන් අත්දකින ශ්‍රාවක ශ්‍රාවකාවොත් අද අපිට තුන ගොඩක් ඇති කියලා. මොකද බොහෝ අය දැන් ධනට පිනට බර වෙලා ඉන්න නිසා. ඉතින් ඒවට ලොකු තල්ලුවක් මේ මහරහත් ගුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂ කාරණාවක් පින්නත්නි ගැලැසියන් සහ අනගාരികයන් යන දෙපාර්ශවය පිළිබඳව නොයමි නුනු පංචකාම ගුණයෙහිද නොඇලුණු අල්පේච්ඡ වූ උතුමෙක් ඉන්නවනම් දාක්මන කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පින්නත්නි කුලයන් කෙරෙහි නොඇලීම කියන එක. පිළිතුර මතකද මහා කස්සපයන් වහන්සේ. මහා කස්සපයන් වහන්සේ මුල් කරගත් සූත්‍ර දේශනාව අතර චන්දූපම කියලා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා කාශ්‍යපයන් වහන්සේ කුලයන් ඇසුරු කරන ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ගරා වැටුණු ලිඳකට යම්කිසි පුරුෂයෙක් එවෙන්නේ යම්සේද අන්න ඒ වගේ කියනවා මහා කස්සපයන් වහන්සේ කුලයන් සමග සම්බන්ධතාව පවත්වන්නේ හරිම පරිස්සමෙන් කුලයන් සමග සම්බන්ධතාව පවත්වන ඊළඟ සඳහන් කරනවා ආහසෙහි නැගෙන හඳ පුරහඳ ආහසට නැගෙනකොට කොතනකවත් නතර වෙන්නේ කොතනකවත් නතර වෙන්නේ නැහැ. එක දිගට නැගිනගී නැගිනගී නැගිනගී යනවා. අන්න ඒ වගේ කරන කාශ්‍යපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් කුලයක ඇමිනෙන්නේ හිර වෙන්නේ නතර වෙන්නේ හැමදාම ඒ කුලයන්ට ඒ ශ්‍රාවකයන්ට පුරහඳක් වගේ කියනවා. පුරහඳ කියන එක අපට අපි දන්නවනේ පින්නත් පුරාණ කියන එක අපිට හැමදාම ප්‍රියයිනේ. මහා කස්සපයන් වහන්සේත් එහෙමයි. ඒ මහා රහතන් වහන්සේ නමක් නිසා. එතකොට අන්නේ ගුණය බ්‍රාහ්මණ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන පත් වූ උතුමෙකුගේ ප්‍රධාන ලක්ෂණය. කුලයන් කෙරෙහි ඇමිනිලා ඉන්නේ නැති. ඊළඟ නැවත සිහිපත් කරලා තියෙනවා පංචකාම ගුණයෙහි නොඇලුණු ඊළඟට අල්පේච්ඡයි. පින්වත්නි මේ මහා බෝධිසත්වයන් වහන්සේ සසර ජීවිතයේදී අපිට මේවා හරියම වැදගත් කාරණා. මහා බෝධිසත්වයන් වහන්සේ සසර ජීවිතයේදී එක ආත්මභාවයක වනගතව භාවනා කරමින් තවුස් ජීවිතයක් ගෙවලා තියෙනවා. ඒ තවුස් ජීවිත ගෙවන උතුමන් වහන්සේලා අවුරුද්දකට සැරයක් විතර එනවා නගරවලට ගම්වලට ඒ තමන් හඳුනන ඥාති හිතේසින් ඉන්නවා නම් ඒ ගම්වලට නගරවලට එනවා ආවට පස්සේ එන්නේ මොකටද ලුණු ඇඹුල් ගෙනියන්න ඒ කියන අර තවුස් ජීවිත අරගෙන යද්දී ඒ අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න අවශ්‍ය මේ ලුණු ඇඹුල් වගේ දේවල් අන්න ඒව අරගෙන යන අවුරුද්දකට සැරයක් වෙනවා Tamante හිතේෂිම Taman ගැන කරුණාවෙන් හිතන අය ළඟට. අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ මේ සිද්ධියට මුල් වෙච්ච අවස්ථාවේ හොඳම මිත්‍රයා වශයෙන් ඉඳලා තියෙන්නේ රටේ රජතුමා. හරීම හොඳ කල්යාණ මිත්‍රත්වයක් රජතුමා මේ මහා බෝධිසත්වයන් වහන්සේ තවස් ජීවිතයක් ගත කර උන්වහන්සේ අතරත් තිබිලා තියෙනවා. දැන් මෙහෙම මේ මහා බෝසත්ත්වයන් වහන්සේ රජතුමා බලන් දෙන්න ඕන කැලේ මැදින්නේ. එතකොට එනකොටත් හරීම දුෂ්කරතා කකුල් වල කටු වෙනිලා. ඊළඟට ආවෝ කැලේට යද්දි අර කටු වෙනි යනි පාරවල් හරියට නැහනේ. හරීම දුෂ්කර කටයුත්තක් තමයි මේ කැලේ ඉඳලා ගමට හෝ නගරයට එන එකත් ආපහු ගම කැලේට යන එකත්. ඉතින් මෙතුම හිතනවා වනාන්තරයේ ඉඳගෙන ඔය පාර ගියාට පස්සේ රජතුමාගෙන් සරේ පාවහන් දෙකක් ඉල්ල ගන්න ඕන. දැන් එහෙම හිතාගෙන එනවා. දැන් රජතුමත් එක්ක කතා බහ කරනවා. ඉතින් දවස් කීපයක් ඒ රජු වෙනේ ඉන්නවා. රජතුමාත් පරිවර ඇවිල්ලා හම්බ වෙලා යනවා. හැබැයි මොකද වෙන්නේ? පාවහන් දෙකක් ඉල්ලන්න හිතෙන්නේ මොකද කරන්නේ? පාවහන් නැතුවම ආපහු යනවා. ඊළඟ අවුරුද්දෙත් එනවා. දැන් ඊළඟ අවුරුද්දෙත් අර යද්දී එද්දී ඊළඟට පළවැළඳලා ගන්න යද්දී හරි දුෂ්කරතා. ඉතින් ඒවා හරිම ප්‍රායෝගිකව බොහෝ අපහසු දේවල්නේ. භවනාන්තරයක කටුක හොල් සහිත පරිසරයක පාවන්න තින්නවා කියන එක. ඉතින් මෙතුම හිතනවා මේ පාර ගියාට පස්සේ නම් දෙවෙනි අවුරුද්දේ හිතනවා මේ පාරම අනිවාර්යෙන් ඉල්ල ගන්නෝ. ඉතින් මගේ හොඳම මිත්‍රයානේ. රජතුමා ඉතින් රජතුමාට මේ පාවහන් දෙකක් දෙනවා කියන්නේ මේ වැලිකටයක් දෙනවා වගේ දෙයක් නේ මොකද එච්චර මහා ධන සම්පත් තියෙන කෙනෙක් නේ දෙවෙනි සැරේ ගිහිල්ලත් මොකද වෙන්නේ ඉල්ලන්නේ ආපහු වෙනවා පින්නත් අවුරුදු 12ක් මෙහෙම යනවා අවුරුදු 12ක් පාවහන් දෙකක් ඉල්ලගන්න අදිමදි කර කර ඉන්නවා ඒක ලොකු ගුණයක් මේ ලෝකේ තියෙන ලොකු ගුණයක් තමයි පින්නත් නොඉල්ලීම කියලා කියන්නේ ඉතින් බෝධිසත්වයන් වහන්සේ විදිහට සසර ගමනේදී ඒ ගුණේ පිරුවා. තියෙන දේකින් සතුරු වෙන්න උත්සාහ කරනවා. හරි අල්පේච්ඡයි. බොහෝ බොහෝ දේවල් ගොඩ ගහගෙන ජීවිතය අරගෙන යන්නේ. මට අපිට මතක් වෙනවා අපේ හිටපු ගංගාතීරිය මහරහතන් වහන්සේ. ඒ ගංගාතීරිය මහරහතන් වහන්සේ මේ උපසම්පදා වෙනවා. උපසම්පදා වෙලා බවුන් වඩන්න යන්නේ ගලායන ගංගාවක් අසල තල්ලතු වලින් හදපු කුටියකට. ඒ කුටිය හදලා දෙන තල්ලතු වලින්. ඒක උන්වහන්සේට සාමාන්‍යයෙන් හැරෙන්න පුළුවන්, එහෙම ඇලවෙන්න පුළුවන් මට්ටමේ තල්ලතු වලින් හදපු කුටියක්. අර ගංගාව හීතල වතුර ගතිය, පිනි ගතියත් එක්ක තිබ්බ කුටියක්. උන්වහන්සේ උපසම්පදා වෙලා අවුරුද්දක් යද්දී මොකද වෙන්නේ? රහත් වෙනවා. පින්නති හිතන්නේ උතුමන් වහන්සේලාගේ ඒ ගෙවපු ජීවිත තල්ලතු වලින් හදපු කුටියක් ඇතුලේ ගෙවපු ජීවිත ඒක ඇතුලේ ඉඳගෙන රහත් වුණා. ඉතින් අපිට ওই ජීවිත වලින් ගන්න කොච්චර දේවල් තියෙද? අපේ සමාජයේ ඉන්න සමහර අය මේ ගොඩාක් දේවල් තිබිලා මේ ළඟ ඉන්න කෙනාගේ ආදරේ නෑ කියලා මැරෙන්න හදනවනේ. ගොඩක් දේවල් තියෙනවා. Taman කැමති කෙනාගේ ආදරේ නෑ කියලා මුළු දවසම මුන් නරක කරගෙන ඉන්නවා. අර උතුමන් වහන්සේලාට තල්ලතු වලින් වට වෙච්ච පුංචි පුංචි කුටි වල ජීවත් වෙලා රහත් වෙලා. මෙහි මේ ලැබිලා තියෙනවා සාගරය වගේ ගයක් තියෙනවා ඉද ගණන් තියෙනවා වතුර ටික ගේ ඇතුළටම එනවා රූපවාහිනී තියෙනවා ශීතකරණ තියෙනවා ජංගම දුරකථන තියෙනවා සමහර නිවෙස්වල වායු සමීකරණ තියෙනවා සමහර නිවෙස්වල විදුලි පංකා තියෙනවා ජීවිතේ බොහෝ දේවල් තියෙනවා ඒ හිතේ සතුටක් නැහැ මොකක් හරි අඩුවක් ඒ අඩුව ඉල්ල ඉල්ල යන වෙලාවකට ඉතින් මේ මහරහත් ගුණ මෙනෙහි කරන්න වෙනවා මේ මහරහතන් වහන්සේලාගේ ජීවිතවල තියෙන අතුලාන්ත ಗುಣ ජීවිතේ ගන්න. ඔබ අපි දෙගොල්ලගෙම ඒක අනිවාර්යෙන් මේක තියෙන්න ඕන ගුණයක්. අපිට හරියන්න නම්. ඉතින් අන්නේම හරීම අල්පේච්ඡ සන්තුෂ්ටිය තියෙන ළඟින් සතුටුන සතුටු වෙන ඒක හැමදාටම තියෙනවනම් අන්න එවන් මානසිකත්වයන් තියෙන උතුමන්ට කියනවා රහතන් වහන්සේලා කියලා. ඉතින් අපේ ජීවිතවලත් සමහර බණ ඇහුවට පස්සේ සමහර පොතපත බැලුවට පස්සේ මහරහතන් වහන්සේලාගේ ජීවිත හැදෑරුවම තේරගාතා එහෙම තේරිගාතා එහෙම ආල්පේච් වෙනවා ලද දෙයින් සතුට වෙනවා කියලා අදිස්ථාන ගන්නවා. ඉතින් දවස් දෙකයි සතියයි ආපහු මොකද වෙන්නේ? ආපහු අරක නෑ මේක නෑ මොකද්ද මේ කරුමක්කාර ජීවිතේ කියලා මොකද ළඟින් නැටත් ඉතින් හිතට දෙන කතා කීකේ ආපහු බණක් අහදී ආපහු මතක් වෙනවා. මොකක්ද ඒ ගියපු ජීවිතේ එහෙම ජීවත් වෙනවාද කියලා ආපොන් නිවැරදි වෙනවා රහතන් වහන්සේලාගේ ওই සන්තුෂ්තිය අල්පේච්ඡතාවය කියන්නේ එහෙම නෙවෙයි හැමදාටම එහෙමයි ඒ ඉතින් මේ විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පුණ්‍ය පාප කියන උභය පක්ෂය වික්මවා ගියා නම්. ඒ කියන්නේ පාපයත් ඉක්මවා ගියා, පිනත් ඉක්මවා ගියා. ඉතින් ශෝක රහිත වූ, කෙලෙස් රහිත වූ, සුද්ධ වූ ඔහු බ්‍රහ්මන මේ විදිහට පින්නාත්නේ දීර්ඝ විස්තරයක් මේ සූත්‍රයේ තියෙනවා වාසෙට්ට සූත්‍රය. අරගෙන බලන්න මේ කටුවාවත් එක්ක හදාරන්න වාසෙට්ට සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසිකේ 98 වෙනි සූත්‍රය. ඒ කියන්නේ උපරි මූල පඤ්ණාසිකේ ඉඳලා ගත්තොත් 98 වෙනි සූත්‍රය. ඉතින් මේවා හදාරන්න පින්නත් මේ නැවත නැවත ශ්‍රවණය කරන්න රහතන් වහන්සේලා ගැන හොයලා බලන්න ඒව හොයලා බලමින් තමන්ගේ අධ්‍යාත්මය ඊටාම නිවැරදි තත්යකට ගන්න ඒ රහතන් වහන්සේලා හැමතිස්සෙම මතක් වෙන විදිහට ජීවිතය හදාගන්න. රහතන් වහන්සේලා නිරන්තරයෙන් මතක් වෙන ජීවිතයක් හදාගන්න කියලා අපි සිහිපත් කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති